දේශීය සේනය දේශීය සේනය ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන්නේ සිසුන්ට මෙන්න සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නීවලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. ආදි මිනිසාට ශබ්ද නාද යම් යම් ද්‍රව්‍ය වලින් නිකුත් වීම අද්භූත සිද්ධියක් වුණා. සාමාන්‍ය ഘോഷාවන් අත්ඇලීම් හෘද ස්පන්දනය තා ශබ්ද තුලින් වර්ෂාව ලෙඩ රෝග සුව වීම ධාන්‍ය වැවීම ඵල හට ගැනීම සිදුවන බව ඔවුන් විශ්වාස කළා. වසර දහස් ගණනක් තිස්සේ මේ සාමසින් කරන ලද විවිධ අත්හදා බැලීම් තුලින් සංගීත භාණ්ඩ අද තත්වයට පත් වී තිබෙනවා. එදා මිනිසා සතුන්ගේ ඇටවලින් උණබට ආදී ශාකවලින් අංවලින් නලා සාදා ගත්තා. ඒවායේ ප්‍රමාණ වෙනස් කිරීමෙන් ධ්වනිද වෙනස් කරගත්තා. ඊජිප්තුවේ හා චීනයේ රජමාලිගාවල පූජනීය ස්ථානවල දේව වන්දනා කටයුතු වලදී සංගීත භාණ්ඩ වාදනය කළා. අද ලලිත කලාලයෙන් බටහිර සුසිර වාද්‍ය භාණ්ඩ කීපයක් හඳුනා ගැනීම කෙරෙනවා. මේ සුසිර වාද්‍ය 19 වන සියවසේ අගභාගයේදී සංවර්ධනය කිරීමට භාණ්ඩ නිෂ්පාදකයන් උනන්දු වුණා. එයට කාර්මික විප්ලවයේ අතුරු ඵලයක් ලෙස සොයාගත් නව නිර්මාණ උපයෝගී කරගත්තා. එයින් බටහිර සුසිර වාද්‍ය කුලකය විප්ලවීය සංවර්ධනයකට භාජනය වුණා. ඒ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය ස්වરૂපය අනුව මේ වාද්‍ය භාණ්ඩ වර්ග දෙකකට බෙදෙනවා. එක දැව සුසිර හෙවත් දාරුමය සුසිර භාණ්ඩ. wood wind instruments. දෙක ලෝහමය සුසිර භාණ්ඩ. brass wind instruments වර්තමානයේ ෆ්ලූට් නමින් හඳුන්වන සුසිර භාණ්ඩය ගැන අපේ අවධානය දැන් යොමු කරමු මුලදී එංගලන්තය ජර්මනිය නැගෙනහිර යුරෝපය ආදී රටවල කොකස් දැවයෙන් මේ වාද්‍ය නිපදවා ගත්තා. නිසි ආකාරයට සුසර කර ගැනීමටත් නාදයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීමටත් පසු කාලීනව විවිධ ලෝහ වලින් මෙය නිෂ්පාදනය කළා. මෙම නලාව කොටස් තුනකින් යුක්තව සම්බන්ධ කර වාදනය කිරීමට සකස් කළා. වර්තමානයේ ජාත්‍යන්තරව සම්මත සංඛ්‍යාතයන්ට අනුව නිපදවා ඇති නිසා මෙය කොන්සර්ට් ෆ්ලූට් නමිනුත් බටහිර සම්ප්‍රදායේ වැඩි වශයෙන් භාවිත වන නිසාත් සමහරු වෙස්ටර්න් ෆ්ලූට් කියලා හඳුන්වනවා. වූ ඕබෝ වාද්‍යය 17 වන සියවසේ පමණ නිපද වූවා. යට 19 වන සියවසේදී යතුරු තාක්ෂණය එක් කරලා තිබෙනවා. ඕබෝ වාද්‍යයේ හඬ ශෝකාකූලයි. හැඟුම්බරයි. වාදනයේදී දෙතොල දත් ඇඳි අතරට නවා. ඒ මැදට ඉපියාව සිර කර තබා වැයීම පිළිගත් සම්ප්‍රදාය. එහි ස්වර පරාසය මන්ද්‍ර කෝමල නිෂාදයේ සිට සප්තක දෙකහමාරක් පමණ වනවා. ඕබෝව එකල වාද්‍යයක් ලෙසත් හමුදා වාදක කණ්ඩායම් වල වාද්‍ය භාණ්ඩයක් ලෙසත් භාවිත වෙනවා. ඊළඟ වාද්‍ය භාණ්ඩයේ ආරම්භය වසර දහසක් වමන අතීතයට යනවා. එය නමින් ට්‍රම්පට් 18 වන සියවසේ පිත්තල වලින් නිබදවා තිබුණා. 19 වන සියවසේදී ස්ට්‍රෝලසල් සහ බ්ලූමල් යන දෙදෙනා මෙය වැඩි දියුණු කළා. ස්වර නිපදවීම වැල් තුනකින් මන්ද්‍ර කෝමල නිෂාදය ශ්‍රුති ස්වරයේ ලෙස සලකා සකස් වී ඇති ට්‍රම්පට් එකකින් පුළුල් ස්වර පරාසයක් වයන්නට පුළුවන්. ඊටත් තියුණු හඬක් ඇති ට්‍රම්පටයට මියුට් නම් උපකරණයක් යෙදීමෙන් හඬ අඩු කර මලානික නාදයක් නිපදවා ගන්නට පුළුවන්. 840 ගණන් වලදී බෙල්ජියානු සංගීත භාණ්ඩ නිෂ්පාදකයෙකු වන ඇඩෝල්ෆ් සැක්ස් සැක්සෆෝනය පැරිසියේදී නිර්මාණය කර තිබෙනවා. අතීතයේ මෙම වාද්‍යයේ වර්ග 14ක් පමණ තිබුණත් දැන් ඇත්තේ වර්ග 8ක් පමණයි. මෙය සොප්‍රානෝ, ඇල්ටෝ, ටෙනර් සහ බේස් යන වර්ග හතරකින් නිපදවනවා. මෙහි කඳ කොටස ලෝහයෙන්ුත් මුව තබන කොටස ඒ කියවේ මවුත් පීස් දැවයෙන්ුත් නිමවනවා සැක්සෆෝනය බටහිර සුසිර වාද්‍ය අතර මිල අධික භාණ්ඩයක් ලෙස සැලකෙනවා දැන් සැක්සෆෝන් වාදනයක් Thank you. Thank you. වහන්සේ ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. ශ්‍රී ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුගල.